ගොඩක් අය කරන්නේ සිත දකින සිත දකිනවා කියනකොට ගොඩාක් හොඳ සීනෝනේ මේ කියන එක අහන්න ඕනේ මේ මේ මේ වෙනදා දැන් අපි සාමාන්‍ය විදියට කටයුතු කරනවානේ ඇවිදිනවා දැන් ඔය අපි වටපිට බලනකොට සතර ඉරියව්ව කිව්වහම එතකොට සැතපෙනවා එතකොට ඇවිදිනවා එතකොට වාඩි වෙනවා. නැකිටෙනවා. හිටගෙන ඉන්නවා. දැන් මේ සතරේදී යවයි. එක්ක අපි ඇවිදිනවා. එක්ක අපි ඉඳ ගන්නවා. එක්ක අපි සතපෙනවා. එක්ක අපි හිටගෙන ඉන්නවා. දැන් මේ සතරේදී අපි දැන් ගමු. දැන් වටපිට බලනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. එතකොට වටපිට බලනකොට සම්පජානෙන් සති සම්පජානෙන් කටයුතු කරන එක. එතකොට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. සිතින්නෝවා රසින්නෝවා සම්පජානකාරී. එතකොට ඇවිදිනකොට වටපිට බලනකොට සිටිනකොට එතකොට මේක දහවල් රැ එහෙම කියලා නෑ. දැන් මෙතනදි මේ කතා කරන්නේ දැන් ගොඩක් අය හිතනවා දැන් සමතේ තුල තියෙනවා සතිය පිහිටවන එකේදීත් හැම මොහොතෙම සති නිමිත්තට හිත තියාගෙන ඉන්න එක. සති නිමිත්තට හිත තියාගෙන ඉන්නවා කියන්නේ හුස්ම ආස්වාද ප්‍රාශ්වාස වෙන හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්නේ. ඒක සමත සමාධියක්. ඒක ලෞකික සමාධියක්. ඒක හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එකම සංඥාවක එකම ආරම්භණයක එකම නිමිත්තක සිත පිහිටව ගන්නවා. ඒකට කියනවා නිමිතිගත භාවනා. එතකොට මේ නිමිතිගත භාවනා ලෞකික භාවනා සමත භාවනා. හැබැයි ලෝකෝත්තර භාවනා කියන්නේ මේ අපි විදර්ශනා කියන්නේ අපේ කියන්නේ මේ අපි කතා කරන්නේ සමතේ වඩන එක නෙමෙයි අපි කතා කරන්නේ මේ විදර්ශනා සමාධි කියන්නේ සමත සමාධි කියන නෙමෙයි. එතකොට මේ විපස්සනා කණික සමාධි. එහෙම නැත්නම් මේ මේ අපි කතා කරන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළ කරපු බුද්ධ ධර්මයේ තුල ඒ පැහැදිලි කරන ඒ ඒ සමාධි විදර්ශනා සමාධි ඒ විපස්සනා සමාධි ඒ අපි කතා කරන සමත සමාධි නෙමෙයි අනිමිත්ත සමාධි තව විදිහකින් කියනවා මේ අනිමිත්ත සමාධිය කියනකොට බොහොම සියුම් මේ කියන කාරණා ඒ කියන්නේ එකම නිමිත්තක සිත පිහිටවගෙන ඉන්න එක නෙවෙයි. මෙතනදී එකම නිමිත්තක සිත පිහිටව ගන්න එක සමතය කියලා අපි දන්නවා. හැබැයි එතනදී සිත විසිරෙන්නේ ඒකත් මේ සිතට සිහියක් පවතින හේතු වෙනවා. හැබැයි දැන් අපි ඔය කටයුතු කරනකොට ඔය වටපිට බලනකොට ඒ හැම මොහොතෙම ඒ එතනට බැසගෙන තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් අපි හැම අරමුණ අරමුණම අරමුණ ප්‍රකට වෙනවා. අනුසෝතේ ස්වභාවය. සාමාන්‍ය ස්වභාවය තමයි දැන් මොකක් හරි දෙයක් දකිනකොට ඒක අපි දන්නවා. මේක බිත්තිය කියලා දන්නවා වගේ. එතකොට පොත කියලා දන්නවා. අඳ කියලා දන්නවා. එතකොට ඒ දැනුම නැති වෙන්නේ සාමාන්‍ය දැනුම එහෙමමයි. එතකොට එතනදී දැන් පොත දැකපු පොත දකිනවා, බිත්තිය දකිනවා. ඒක ద్వාරයක් ගත්තොත් සබ්දයක් ඇහෙනොත් ඒත් එහෙමයි. මේක අපිට ඒ શબ્දෙට අපි අපිට සිහියක් තියෙනවා සද්දයක් ඇහුණු බවට. එතකොට ඒක අපි කපුටගේ શબ્ද කිව්වොත් කපුටගේ શબ્ද බවට සිහියකුත් තියෙනවා. හැබැයි ලේනක් ශබ්ද කිව්වොත් ඒ 100ක් තියෙනවා. එතකොට මෙතන සිහිය විශාල කටයුත්තක් සිද්ධ වෙනවා මේ සිහියත් එක්ක. ඒ කියන්නේ මේ විදර්ශනා සායානිකයාගේ සම්පූර්ණයෙන්ම මේ සිහිය තමයි අවදි වෙන්නේ. දැන් මේක හැබැයි අර සති නිමිත්ත වඩන එතන නෙමෙයි. සති නිමිත්ත වඩනකොටත් ගොඩක් අය හිතනවා එතන සතිය තියෙනවා. ඒක තමයි එතන හිතනවා ඒ ඒ ඒ සතිය පිළිනවා කියනකොට ඒ අර එතන අර එකම නිමිත්තක සිත තියාගෙන ඉන්න සතියක් පිටනවා. ඒක නෙමෙයි මේ සම්මා දිට්ඨිය තුළ මතුවෙන සම්මා සතිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දර්ශනය. එතකොට දර්ශනය කියන්නේ මොකද්ද? දර්ශනය කියලා කියන්නේ සත්‍ය ඥානය කියන්නේ මේ අපේ මේ දකින්න තැන, ඇහෙන තැන එහෙම දෙයක් නැති බව. පොත, මේසේ, ඇඳ එහෙම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒව සේරම පොත කියන්නේ සිතුවිල්ල. ඒතර හැම අරමුණක්ම ඇත්ත වෙන්නේ. ඒ හැම අරමුණක්ම චිත්තයක් බවට 100ක් උපදිනවා. ඒක සම්මා දිට්ඨිය තුළින් උපදින 100ක්. එතකොට ඒක ඒක ඒක ඇවිල්ලා විදර්ශනා සමාධිය. ඒක මේ තමන්ගේ සිතම බවට තියෙන 100. ඒකට බාහිර තියෙනවා කියලා එහෙම ඒ බාහිර මේ දැන් මේ අරමුණ පතිත වෙනවා නම් එතන අනුසෝතයේ තියෙන්නේ. හැබැයි දැන් මේ අරමුණු එකක්වත් දැන් බාහිර පතිත වෙන්නේ ඇත්ත වෙන්නේ නැහැ. මේ මේ සත්‍ය ඥානය තුල මේ අහපු ධර්මයේ. එතකොට මේ ධර්මය අනුව මේ සේනම සිතුවිලි. අපි දැන් උදේත් ඒක තමයි කිව්වේ මේ සිතම් බව දකින්න කියලා. එතකොට මේක ටිකක් ගැඹුරට යන්නත් පුළුවන්. එතකොට මේක සිතුවිලි බව තමයි සිහියක් පේන්න ඕනේ. පළවෙනි ස්වභාවය ඒක තමයි මූලික අවස්ථාව. සිහිය තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට ඒ සිහිය කියන්නේ හැම මොහොතෙම තමන් අභ්‍යන්තරයෙන්ම මතුවෙන සිහිය. හැම දෙයකම සිහියක් පවතිනවා. සිහිය කියන එක හිතන එකක් නෙමෙයි. මේක මුලින් අර මේ ධර්මයේ අර මුලින් අර සිහිය මානසික ඒ හිතන ස්වභාවයත් ආමයේ සිහිය නේද? ආමේ දැන් සිහිය තමයි තියෙන්නේ. දැන් මේ දකින්න එක සිහියයි, අල්ලන බව තදගතිය සිහියයි. එතකොට ඔන්නෝම මෙනෙහි වෙන එකක් තියෙනවා, අරමුණු වෙන එකක් තියෙනවා. තද අරමුණු වෙනවා මුලින් ඔය අරමුණු වෙනකොට පොඩ්ඩක් අන්තිමටම කතා කරමු පැහැදිලි කරලා එතකොට අරමුණු වෙනකොට දැන් මේක මේසේ අල්ලනවා මේසේ අල්ලෝ බවට 100ක් තියෙනවා එතකොට තද ගතිය කියලා එතකොට මේ තද ගතිය එතකොට තද ගතිය කියලා 100ක් තියෙනවා එතකොට શબ્දයක් කරනකොට ඒකට 100ක් තියෙනවා එතකොට පේනකොට ඒකට 100ක් තියෙනවා එතකොට මේක තමයි වැදගත් වෙන්නේ මූලික අවස්ථාව එතකොට ඒ හැම තැනටම 100ක් පවතිනවා. එතකොට මේක හඳුනගන්න දැන් අපි අර සමතය තුළ තියෙන ඒවා පැත්තකින් තියලා පොඩ්ඩක් විදර්ශනා පැත්තට මෙමු. එතකොට මුලින් සිහිය තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ වැදගත් වෙන්නේ මේ සිහියත් එක්කම එතකොට දැන් හැමෝටම සිහියක් යටින් අවදි වෙනවා. මේක මුලින් අරමුණු වෙනවා. ඒ කියන්නේ මුලින් මෙනෙහි වෙනවා. එක පාටම අවිතක්ක ස්වභාවයට මතුවෙන්නේ. ඒක නිසා මුලින් මෙනෙහි වෙනවා. සවිතක්ක ස්වභාවයේ තියෙන මාර්ගයේ ස්වභාවය. මාර්ගයේ ස්වභාවය තමයි මෙනෙහි වෙන එක. මෙනෙහි කරන එකත් මාර්ගයම තමයි. එතකොට මෙනෙහි කරන එක සිද්ධ වෙන්නේ මූලික අවස්ථාවේ මේක මේක මේ දකින්නවා, ඇහෙනවා, පේනවා, දැනෙනවා. මේ මෙන්න මේ අසකන දිවනාසේ කය මන කියන ආයතන ටික හඳුනගෙන තියෙනවා. එහෙම නැතුනොත් අර මේ ద్వාර ටිකෙන් එන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඒක සත්‍ය ඥානය තුළ තමයි ධර්ම ශ්‍රවණය තුළ තමයි සිද්ධ වෙන්නේ. ඒතර ධර්මශ්‍රවණයතර ලොකු අවබෝධයක් ඇති වෙනවා ඇත්තටම. මේ මේ එකක්වත් එහෙම නැති බව සේරම තමන්ගෙම සිතම් බව. එතකොට දැන් නමුත් ප්‍රායෝගික පැත්තේදී ගොඩක් කරාට දැන් මේක මේ දර්ශනයෙන් දැනගත් එක තමයි පේන්න ගන්න. ඒක ධර්මයේ අහන එකම තමයි මේකේදී විශාල දෙයක් සිද්ධ වෙන්නේ. ඇත්තටම ඒ අහපු ධර්මයේ තමයි එතනදා පේන්න ගන්නෙ. එතකොට ඇත්තටම මෙතන දැන් දැන් හැම මොහොතෙදිම අර ධර්මයේ මත වෙන්නේ ධර්මය කියන්නේ දෙයක් බාහිර නැති බව සිතම් බව. ඒ ඕක ඔන්න සිතම් බව දැනෙන සිහියක් පේනවා. ඒකත් සතියක්. ඒක සම්මා සතියක්. ඒ කියන්නේ බාහිර ඇත්ත වුණු තැන අනුසෝතයේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මේක සිතම් බව දකිනකොට ඒක සම්මාදිට්ඨියට එන්නේ. හැබැයි ඒත් එක්කම හටගෙන තියෙන සිහිය අර ඒක ඒක ඒක හසු වෙන හැම මොහොතෙම තමන්ගේ සිත මොනවට හරි බැසගෙන නම් බැසගෙන බවට සිහියක් තියෙනවා. ඒකෝර බැස ගන්න නැත්නම් මේ මිදෙනවා නම් මේ මිදුණු බවට සිහියකුත් තියෙනවා. ඉතින් මේක තමයි මූලිකම වටිනාම තැන. මේ ලොකු දේවල් හිතන්නේ නැතුව බොහොම සරලව මේක ගත්තොත් හරිම සරලයි. මේක එතකොට හැම මොහොතෙම 100ක් අවදි වෙලා තියෙනවා. මේක ගොඩක් හොඳින් ප්‍රකට වෙන්න ඕනි, දියුණු වෙන්න ඕනි. දියුණු වෙන්න ඕනි කියන්නේ හිතන එක හරි මුලින් මේ ධර්මයේ මුලින් දන්නේ නැති නිසා හිතනවනේ. හිතනවා. ඒක හරි. මානසික කාර්යයක් කරනවා. හිතනවා කියන්නේ මේ මේ සිතම බව මෙනෙහි වෙන එක මෙනෙහි කරන එක මෙනෙහි කරන එක තමයි මෙතන හිතනවා කියන්නේ වෙනවා හිතේ හිත ඉන්න කන්නේ මේ මේ සිතම බව මෙනෙහි කරන එක මේක සිතමයි මම බැලුවා තේ සිතමයි තොර බිත්තිය කිව්වා සිතමයි ගහ කිව්වා සිතමයි ඉතින් සද්දයක් ආවත් ඒකත් බලනවා ඒකත් තේරෙනවා සිතමයි ඒතකොට ద్వාර ටිකත් එතකොට හොඳට පේනවා ඒතකොට ඔතන හොඳින් දැන් ඔන්න 100ක් අපි තුමු කෙනෙක්ගේ හොඳට තියෙනවා දැන් මේ කියන එක තියෙනවා එයා ඒක සම්පූර්ණයෙන්ම එයාට හොඳට දැනෙනවා. එතෙන් වැසගත්තොත් හැබැයි වැසගත්තේවට 100ක් තියෙනවා. වැසගත්තා කියලා 100ක් තියෙනවා. එක මෙනෙහි කරපුවාට 100ක් තියෙනවා. මේ මෙනෙහි කරනකොට මිදනවා මිදුණු බාට 100කුත් තියෙනවා. මිදුණ නැත්නම් ඒ බාට 100ක් තියෙනවා. ඒ මොනොත් ඒක නැවතත් හැබැයි ඒක මේ මොහොතේ මිදුණ නැතුණා කිව්වට ඒක හරි ප්‍රකට වෙන්නේ නැහැ ඇත්තටම. අර සිත හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය නිසා ඒක පවතින්නේ නැහැ. සමහරවිට ඒකම නැවත නැවත බලලා ඒකට 100ක් දේනවා. හැබැයි ඒත් අපි කරන්නේම සත්‍ය ධර්මයේ මෙනෙහි වෙන එකම තමයි. ධර්ම මෙනෙහිනකොට ඒක ගොඩක් අට පවතින්නේ හැබැයි නැවතත් ඒ ඒ බැස ගන්න අරමුණු සාමාන්‍යයෙන් හැම අරමුණම බැස ගන්න ඒ බැස ගන්න අරමුණක් බැලුවොත් එකම ස්වභාවය නිතරම ඒ අරමුණමයි බැස ගන්න. කෙනෙකුට ඒක වෙනස් වෙනවා. එතකොට ඒ බැස ගන්න අරමුණු හඳුනා ගන්නවා. එතකොට ඒ අරමුණු බැස ගන්න බවක් දන්නවා. හැබැයි ඒව ටිකෙන් ටික දියවි යන බවටත් අන්න 100ට අසු වෙනවා මේ මාර්ගය යන කෙනාට. යෝගාවචරයට. ඒතර යෝගාවචර භික්ෂුණාසෙට එතකොට මේ මග ඉන්නේ භික්ෂුවක්. භික්ෂුවක් කියන්නේ කෙලින්ම මේ අරමුණ සත්‍ය දැකලා මිදෙන මගේ ඉන්නවනේ. එතකොට මේ හොඳටම දැන් මේ මේ දැන් කටයුතු කරනකොට හුලඟක් කමනකොට තෙමෙනකොට හැම මොහොතේදීම ධර්මයේ තමයි තියෙන්නේ. සිතම බව. ඒ එතකොට ඒ එතකොට ඒ කෙනාට ඕනනම් ධර්මයේ තව අඩියක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ සෝතාපන්න තැන තමයි සිතම් බව දකින්නේ. හැබැයි ඒකෙත් මේ සිත සිතෙත් තියෙනවානේ දැන් එපා වෙනවා වගේ මේ එක තැන දැන් මේ අපි ගොඩක් වෙලාට හුදකලාවනේ ඉන්නේ. වනාරණක ඉන්නවා කියන්නේ නෙක්ඛම්මසෙස කියන්නේ කම්සප පිනවන්නේ නැහැ නේ ආතර පිනවන්නේ නැහැ නේ. එතකොට අපි ජනයාගෙන් වෙන් වෙලා හුදකලාව ආරාණකනේ වාසය කරන්නේ. එතකොට එතකොට අපිට එතකොට තියෙන සංඥා වෙනස් වෙනවා. සාමාන්‍ය ගිහියන්ගේ තියෙන සංඥා නෙමෙයි එන්නේ. එතකොට මේ ගස් කොළන් වල මේ තියෙන ගස් රහුලංගේ සබාදාමත් එක්ක තියෙන. අතීතේ මොනවා සංඥා තිබුණා නම් අර බැසගෙන ඒවත් මතුවෙන ඒවා තියෙනවා. දැන් අපි හොඳ සිහියක් තියෙනවා හොඳ අවබෝධයකුත් තියෙනවා. මොකද අපි තනියෙන් මේ මේ එහෙම නැහැ ඉන්නවා කියලා එහෙම කතාවක් නැහැ. ඇත්තටම අපි හැම මොහොතෙම තියෙන්නේ අපිට මේ ඕගයක් වගේ සිතුවිලි හටගෙන නැති වෙන යුද්ධේ ජය ගන්න තියෙන්නේ. ඒතර අපිට ඒක මේ සිත මේ ඒ විදිහට ඒකට ඒක මේ ඕගයක් මේක නිකන් වේගෙන් එනවා. එහෙම හිතන්න ගියොත් ඒකත් මානසිකාරය. ඒකත් සිතුවිල්ල. ඒක අපිට අසු වෙන්නේ නැහැ. අතර අපිට අසු වෙන දේ බලන්න ඕනේ. අසු වෙන දේ හරිම සරලයි. කෙලිම බිත්තිය පේනවා. අනේ එතන අනේ එතකොට බලන්න ඕනේ Tamange ධර්මතාවයේ එතනින් මෙනෙහි කළා ගල ගැලපිලාද 100ට බලන්න ඕනේ පොඩ්ඩක්. 100ට එතකොට අහසු වෙනවා. ආ ඌ බැසගෙන. එහෙමනම් ඒක අන්න ඒක තමන්ගේම සිතම සිතුවිලිම බව පොඩ්ඩක් මෙනෙහි වුණාම ඇති. ඒක තුල අර දෙය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක බැස ගන්න ස්වභාවයේ එතනින් අර අර සත්‍ය දකින්නවා කියනකොට ඒක සිතම් බව දකින්නකොට ඒක ගොඩක් දුරට බැල ගන්න වෙන්නේ ප්‍රකට වෙන්නේ. ඒක මිදෙන ස්වභාවයට එනවා. හැබැයි Tamanටම අත්දැකීම තියෙන්න ඕනේ මිදුණාද නැත්නම් ඒක ඇත්තටම බල ගැන්නුණාද ටිකක් හරි ඒකත් එක හිටියද නැත්නම් ඒක ටිකක් වෙලා ගිහිල්ලාද මිදුනේ ඒතර හැමතිස්සෙම සාමාන්‍ය සිතක් අලුතෙන් හැදෙනවා. දැන් අපි එකම සිත වගේ තිබුණත් ඒකත් අලුතෙන්ම හටගෙන නිරුද්ධ වෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. එකම සිත. ඒකවල ඒකම තියෙනවා වගේ තමයි අපි හිතන්නේ නෑ. ඒක විපරිණාම වෙනවා. ඒක ඒක තමයි මේ මේ මේ පවතින නැති බව. ඒ කියන්නේ ඒ ස්වභාවයමයි. සිතේ ස්වභාවයමයි. විපරිණාමන ස්වභාවය. එතකොට මේක දැන් අපි මේ හැම මොහොතෙම කිව්වට ඒක 아무තෙන් හිතනවත් නෙමෙයි. මුලින් අපි මේ පොඩක් අර බාහිරට යනවා නම් ඒක මෙනෙහි කරනවා නැත්තම් අතරම මිදිලා තියෙන්නේ. ඒ මිදුණු ස්වභාවයට 100ක් තියෙනවා. ඔව් තාම ඉන්නේ සෝතාපන්න ස්වභාවය හැබැයි. දැන් ඕකේ අර සිතම සිතුවිලි වලින් හිත හිත විඳවන ස්වභාවය ඒක අනාගාමී භූමිය. රාග දේශ මොහ ස්වභාවය එතනක් තියෙනවා. ඔතේ ඔතනදී මේ ඒ කියන්නේ මේ රසකදාගාමී. ඒ කියන්නේ කාමරාග පටික කියන එක. ඒ කියන්නේ මෙතන අර සිතුවිලි වලට අර ඇතුලෙන් අර හිතෙන නිසා මෙතන අර ඇලෙනවා ගැටෙනවා සිතෙන් ඇලෙනවා ගැටෙනවා දැන් බාහිර නැති බව හරි සිතේ බවත් හරි අපේ සිතුවිලි වලට මේ සිතෙන්ම හිත හිතන දේ තනත් ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙනවා ඒක තමයි සකදාගාමී භූමිය ඉතින් ඒකත් මෙනෙහි කරන තන මාර්ග හැම මෙනෙහි නොකර එතනින් මිදෙන ස්වභාවයක් දනවනවා එතන පළ හැබැයි අපි ඊට පස්සේ ගත්තොත් අනාගාමි භූමිය. අනාගාමි භූමිය කියන්නේ සිත ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මේ පරයය. ඒකට කෙලින්ම අපි හිතන අපි සිත හිතන තැන නෙමෙයි එතකොට. පේන පේන තැනට එහායින් දෙයක් දකින්නේ. පේන තැන දෙයක් අපි අපිට පේනවා මේ සිපුටු අඳන් කියලා. අර බාහිරත් එහෙම දෙයක් නැති බව, සිතත් එහෙම දෙයක් නැති බව දකිනකොට ඒ දුටුවාන දුටුවා පමණ කියන තැනට එනවා. දුටු අර අර මේ පේන පේනවා ඇහෙනවා දැනෙනවා කියන අර shabdේ නම් shabdයක් විතර. ඒතර සිතෙත් දෙයක් නැහැ. ඒතර හිත පතිත වෙන්නේ අනාගාමි. ඒතර අනාගාමි මාර්ගයේ මේ අපි කතා කරන්නේ. ඒතකොට මේ සිත ඇතුලේ දෙයක් නැති බව නිතරම මෙනෙහි වෙනවා. ඒතර අර විඳින විඳවන ස්වභාවයේ සිත ඇතුලෙන් දැන් විඳවන ස්වභාවයක් වෙනවා බාහිර යන්නේ නම් සිතම් බව දකින්න නම් සිතෙන් විඳවන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකමතු වෙන්නේ නැති වෙනවා දැන්. ඒ කියන්නේ ඒක සිතේ දෙයක් නැති බව දකිනවා. සිතේ දෙයක් නැති බව දකිනකොට දැන් විඳවන්න දෙයක් නැහැ. බාහිර හම්බෙන්නේ නැහැ සිතේ තමයි. දැන් සිතේ තමයි දෙයක් කියලා ගත්තේ. සිතුවිලි කියලා ගත්තේ. නමුත් දැන් සිතුවිලිත් එහෙම දෙයක් නැති බව දකිනකොට ඒතර මේ සිත පිහිටන්නේ නැහැ. එන අරමුණු පිහිටන්නේ නැහැ. මේක හරිම සුන්දර කතා ප්‍රායෝගිකව බොහොම සරලව දකිනවා නම්. දැන් එතකොට ඊට පස්සේ බැලුවොත් එහෙම දැන් අරමුණු එතකොට දැන් එන අරමුණ බාහිරත් නැහැ සිතෙත් නැහැ අරමුණ පිහිටන්නෙත් නැහැ. ඒතකොට දැන් වටපිට බලනකොට පේනවා, දන්නවා. මේ අඹ ගහ කියලා දන්නවා. හැබැයි ඇත්තටම අනාගාමි භූමියට එනවා ඊට පස්සේ. ඒ කියන්නේ ඒ කියන්නේ දුටුවානම් දුටුවා පමණයි. හිස් බැල්ම. ඒ කියන්නේ දෙයක් වගේ දැනෙන්නේ නැහැ. කලින් අර හිත පතිත උනේ නැහැ. බාහිරවත් හිතේවත්. එතකොට ඇත්තටම එතන නාමයන්තේ සිතුවිලි වල පතිත වෙන එකත් එතනින් ඉවර වෙනවා. එතකොට බාහිර කොහොමද දෙයක් නැති බව අවබෝධයි. හැබැයි සිතියුත් දෙයක් නැහැ. එතකොට පේන දේ සිතුවිල්ල කියලානේ අපි දැන් ගත්තේ. දීගව අදිරේකට සිතුවිල්ලක් ඇත්ත නෙමෙයි. ඒක ටිකක් ගැඹුරුයි. හැබැයි අර අපි මුලින් එක තමයි බවහන්සට කිව්වේ අර පේනවනේ මේ හිතනවා කියන තැනම ගොඩක් ප්‍රැක්ටිස් කරන්න කියලා. හැබැයි ඔබවහන්සේ දැනගෙන ඕනේ ඊගව අදිරේට මොකද තියෙන්නේ කියලා. ඉතින් ඊගව අදිරේට දැන් සිතුවිලි වල දෙයක් නැහැ. සිතම් බවනේ දැක්කේ සුලංගද මේවා ඔක්කොම හිතනවා. විඥාන මායාව. ආ විඥාන මායාව එතකොට ඒක ඇතුළේ තේම දෙයක් නැති බව දකිනවනම් මේ මේ එතකොට අර කවුද මේ හිතුවේ කවුද මේක දැන් මේ මේ සිතේ තියෙන බව දැක්කේ එතකොට එහෙම දෙයක් නැහැ ඒකත් શબ્දය වර්ණ එකතු වෙන එකක් නේ එහෙම එකක් කොහොමත්ම හම්බ වෙන්නේ නැහැ නේ අනේතර සිතුවිල්ලෙන් හිතන දේවලුත් දේවල් වෙන්නේ නැති ගතියක් එනවා දැන් සිතුවිල්ලෙන් හිතන්නේ බිත්තිය මේසේ ඒත් හිතන්නේ එහෙමම තමයි දැන් එළිය කියලා හිතන්නේ නැති එක හරි. නමුත් ඒත් බිත්තිය තියෙනවා. අය හිතේ තියෙනවානේ. දැන් හිතේ බිත්තියක් ඒත් ඒ අරමුණ එතන බිත්තිය කියන්නේ සද්දයක් කියලා ගත්තා. සද්දය වර්ණය කියලා ගන්නකොට අර එතන දෙයක් කියලා හම්බ වෙන්නේ අර දෙයක් කියලා හම්බ වෙන්නේ නැත්නම්යි අරහත සමාධිය. එතන හැමතිස්සෙම 이르දීමේ ස්වභාවයක් තමයි මතුවෙන්නේ. ඒක ප්‍රකට වෙන අවස්ථාව තමයි ඵල අවස්ථාව. નિરાයාසයෙන් මතුවෙනවා. අනත් ඒක අනාගාමී භූමිය තුළ මාර්ගයේ. කියන්නේ මෙනෙහි වෙනවා, මෙනෙහි කරනවා. මෙනෙහි කරන හැමතරම් මාර්ගයේ තියෙන ඵලසිත නෙමෙයි. ඵල සිත් තියෙන මෙනෙහි කිරීමෙන් තොරව මතුවෙන එකේ. හොඳයි දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. ධර්ම මාර්ගය තමයි පේන්නේ මුල ඉඳන් අගට. අරහත්ත්වයට කරා යන මාර්ගය. අරහත් සමාධිය තමයි අවසානයේදී තියෙන්නේ. සෝතපන්න සමාධි අවස්ථාව තියෙනවා, මාර්ග අවස්ථාවක් තියෙනවා. එතකොට ඵල අවස්ථාව තියෙනවා, මාර්ග අවස්ථාව තියෙනවා. එතකොට මාර්ගසිත ඵලසිත කියලා කියන්නේ toy නිසාමයි. සකදාගාමිත් එහෙමයි, අනාගාමිත් එහෙමයි. මාර්ගසිත ඵලසිත. මාර්ගසිත කියන්නේ සවිතක්ක සවිචාර මෙනෙහි කරන එක. ඵලසිත කියන්නේ මෙනෙහි කිරීමක් නැතුයි අවස්ථාව අත්දකින්න එක. දැන් ගොඩක් කලාවට අපි අනාගාමී තන එහෙම කතා කරාට ඔබ වහන්සේ ගොඩක් කලාවට කටයුතු කරන්න අපිට තේරෙන විදිහට නම් බාහිර දෙයක් නැහැ සිතුවිලි බව දකින්න තැන තමයි තාමී. අපිට එහෙම තමයි දැනුනේ. හරිද අපි කියපු එක? ඔව් ඒක තමයි. ඒක නිසා එතන හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක වරදක් නැහැ. මොකද ඒක හොඳට ප්‍රැක්ටිස් කරාම ඇත්තටම එතකොට මේ අනුපිළිවෙලින් නිවන් මාර්ග ඊගාවාදීරට ඒක පහසුවක් වෙනවා. නැත්නම් ඔක්කොම පැටලෙනවා. පැටලුනාම එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. තේරුණානේ? තේරුණා. ඔව් ඒක තමයි. අර පැටලෙන හින්දා තමයි අපි ඔබ වහන්සේට ගොඩක් වෙලාට කියන්නේ සිතම් බව දකින්න, සිතුවිලිම් බව දකින්න කිය. එතකොට සිතුවිලි හැම එකක්ම. දැන් හිතන එකක් සිතුවිල්ල, මනෝද්වාරයෙන් කියන්නේ ඒත් සිතුවිල්ලක්. එතකොට අස කන දිවනාසේ කය වගේම මනසිනුත් වෙනවා අරමුණු. ඇසින් දෙයක් බලලා අරමුණු වෙනවා, කනෙන් ශබ්දෙන් දෙයක් අහලා අරමුණු වෙනවා. ඒ වගේම දැන් කාය ප්‍රාසාදයේ උණුසුම සීතල හැමතැනින්ම ප්‍රසාද කියන්නේ අරමුණු තමයි. හොඳයි. මානසිරොත් අර පරණය මතක් වෙනවා ඒවා කියනකොට ඒකත් අරමුණක් තමයි. ඒ හැම එකක්ම වර්තමාන මේ මොහොතමයි හටගත් අරමුණ. පවතින්නේත් නැහැ. ඊගාමත මේ සිත නැහැ. හැම මොහොතෙම එතන එතන සිතක් ඇති වෙනවා. ඒතර හරි සරලයි මේ දහමත්. ඒ ඒ සිත විතරයි දකින්නත් තියෙන්නේ. හැම මොහොතෙම සිතක් ඇති වෙනවා. ඒ ඇති වෙන සිත දකින්න විතරයි තියෙන්නේ. එහෙම බලවම හරිම සරල ප්‍රතිපදාවක්. සුන්දර කතාවක්. ඔකේ. කියන. තව එකක් මේ දැන් මේ හැම විටකම රෙනද මොනවරි කරනකොට ඒකට 100ක් තියෙනවා. ඔව් ඒක තමයි. දැන් ඔබ වහන්සේගේ 100 දිනුනුයි. ඔබ වහන්සේට දැන් ටිකක් ඒක දැනෙනවා. දැන් අර අර ඒකයි අපි කිව්වේ දැන් අර ජනයාගෙන් ඈත් වෙලා ගිහියන්ගෙන් ඈත් වෙලා හුදකලාව ආරාණයක කුටියක අර වස් මාසයේ ගත කරනකොට විශාල දියුණුවක් වෙනවා මාර්ගයේ මුලින් හරි එක එක හිතුණට ඒක ටික ටික අඩු වෙවි යනවා අර කරන්න දෙයක්වත් නැහනේ දැන් එතකොට මොකක් හරි කර කර යන්න ගියොත් එහෙම ඒවට බැස ගන්නවා මේ සිත ඒතර මොන හරි දෙයක් හිතන්න ගියොත් ඒවට බැස ගන්නවා දැන් ওই ෆෝන් එකෙන් හරි මොන හරි දෙයක් කරන්න ගියොත් ඒකට බැස ගන්නවා ආයි මොකක් හරි කරන්න කියලා හිතුවොත් දැන් ඒ ඒකට බැස ගන්නවා දැන් සක්මන් කරන දැන් භාවනා වුණත් එහෙම තමයි සක්මන් කරනවා කියලා හිතුවොත් ඒකට බැස ගන්නවා එතකොට භාවනා කරන පරයන්ක ඉන්නවා කියලා හිතුවොත් ඒකට බැස ගන්නවා. හැමතිස්සෙම මේ හිතේ තියෙන බැස ගන්න ස්වභාවයක්. හැබැයි මේ බැස ගන්න ස්වභාවයම තමයි වළනකොට ආත්ම ස්වභාවය. හැබැයි ඉතින් ඒක එච්චර මේ ඇත්තටම යෝගාවචර අවස්ථාව තමයි ඔය මුලින් අර සීය දැන් අලුතෙන් අවදි වෙලා තියෙන. කලින් හොම අවදියක් තිබුණේ නැහනේ. දැන් එතකොට හොඳට පේන්න ගන්නවා. දැන් කලින්ටත් වැඩිය හොඳටම දැනෙනවා.